පැලැස්ස 1979 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනාම ආදරයෙන් වැළඳගත් ගුවන් විදුලි ටෙලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ඒ හිම් බණ්ඩා මම මේ ගොරකේ එක්ක වත්තට ගිහින් එන කාලේ කඩේ හොඳට බලාගන්නේ හ්ම් නැගහන් කාරකට ගොරකේ නෑ නෑ පොඩ්ඩක් ඉඳහන් කොහොමද උඹ වෙදරාළේ ගෙදරට ගියාද නාමෙලා හැංගිලා ඉන්නව දැක්කද <laughs> හැංගිලා නෑ මිනිහා. දැන් එළියට ඇවි. තනියම නෙවෙයි. ආරච්චිලාගේ දෝණියෙන්දයි නැන්දම්මයි තව අර අර ඉස්කෝලේ උගන්නන ඉස්කෝලේ නෝනි සේරම එක්කලා විදරාලාමිගේ ගෙදර ඉන්නවා. අයියෝ සාකි ඒ කියන්නේ මම කරපු කියාපු වැඩ එකක්වත් හරි ගියේ නැහැ. ඈ? නාමිලා එළියට ආවා. එළියට කියන්නේ මාව ගේට්ටුවෙන් එළියට තල්ලු කරලා දාලා මට අමු තිත්ත වචන කියාගෙන කියාගෙන කියාගෙන කියා. නෑ නෑ නෑ. ඒක එහෙම නරක වචන කියන්නේ නෑ. ඉතින් ගොරකේ කට පියාගෙන හිටියද? ඈ මම් බොට රුපියල් 100 දෙන ගම මොනවද කීවේ? රුපියල් 50යි දුන්නේ. මොදලාලි කීවේ නාමෙල් එළියට ආවොත් බොරු සණ්ඩුවක් පටන් අරගෙන මට ගුටි කන්ට කියලානේ. මිනිහා මට ගැහුවනම් තව ටිකක් ඇඟ සූරගෙන බරු ගහගෙන පොලිසියට ගිහින් අන්තරාවාසියක් දාන්න කියලානේ. මට ඒ රුපියල් 50 දෙන ගමන් කීවේ. ඉතින් කොඹ එකක්වත් කරලා නෑනේ 50ට. පොඩ්ඩක් ඉන්න කියනකම් මිනිහා මගේ බොටුවෙන් අල්ලලා ගේට්ටුවෙන් එළියට තල්ලු කරාලා ගේට්ටුවට ඉබ්බ දැම්මා. හැබැයි මං කියන්ට ඕන දේ හොද සුද්ධ හිංගලෙන් කීවා. මං කීවා දැන් උඹ නෙවෙයි ආරච්චිගෙන් ලියන්න කියලා. උඹ කීවා? ඒ විතරක් නොවේ. මම බැන්නා හොඳටම. අන්තිමට මං කීවා උඹ දැන් ලියන්නා නොවේයි උඹ දැන් පියාටු නැති පක්ෂියෙක් කියලා. බොට මං කීවේ මිනිහාගේ මූණ කට. ඒ දෙක සමතලා කරන්න කලින් මාව එළියට තල්ලු කරලා ගේට්ටුව වහගත්තානේ. ඔබ කොහොමද ගේට්ටුව ගාවට ගිහින් වෙදරාලට කතා කරන්නේ? ඒ රාල කොහෙද ගිහින්? ගෙදර හිටියේ නෑ. මං කෑ ගහලා කීවා මං ආවේ මගේ නාඹරීට හොඳටම සනීප නැති හින්දා බේත් ඉල්ලා ගන්න ආවේ කියලා. අන්න හරි. පොලිසියට ගිහින් පැමිණිලි කෙරුවොත් බොට කියන්න පුළුවන් උඹ වෙදරාලාමෙන් බේත් ඉල්ල ගන්න ගියාම එතන හිටියේ ඒ නාම්බ කියන මිනිහා උඹට ගහලා ගේට්ටුවෙන් මට ගැහුවේ නෑනේ මිනිහා. අපරාධ කියන්න බෑ ඒ බිසෝ පුංචි වැණිකේ නාඹරී දන්නවයි කියවා. නාමලු බිසුයි දැන් පූට්ටු වෙලා කම්මුතු විමුදලාලි. මොනවා මොනවා? නාමලයි බිසු දෙන්න ඒ ගෙදර ඉන්නවා වගේ. ඒ දෙන්න රැක බලාගන්නේ ලොකුමැණිකේයි අර සුදු සාරිය ඇඳගෙන ඉන්න හීන්දෑරි ගුරුවරී දෙන්න. මම මේ බීඩිය පත්තු කරලා උරන්ටද මුදලාලි. හ්ම් ඉක්මනට වරෙන්. හ්ම් මං කරපු කියාපු හැම දෙම බල්ලට ගියා. ආහාරයෙන් අර නිදානේ හරගන්න ලස්ස ගානක් යට කෙරුවා. අර හෙන් නාමෙලයි බිසොයි දෙන්න වෙන් කරන්ට භූත ගුරාට සල්ලි දීලා හුණියම් කෙරුවා. අනික් පැත්තෙන් අර දිගා මඩුල්ලේ කවුරාලගේ පුතා බිසෝ බලන්ට එන එක නවත්තන්ට දැඟලුවා. අර පැත්තෙන් යකඩේට කාසි බෝතලුයි දීලා නාමෙලා කම්මුතු කරන්ට කිව්වා. මේ සේරම කොරන්ට මන් දැඟලුවේ අර කන්දගාවට යනකල් තියෙන ගොඩ මඩ ඉඩම් කන්දගාව සේරම පිසෝ පෙළවහට ගන්න නාමෙලාට යයි කියන සැකේටයි මේ ළඟට මොකද්ද මං කරන්නේ මේ හටනේ ජයකන්ට දැන් මං එන්න දැමුදලාලි හ්ම් නැගහන් කාරකට ඈ ගොරකේ උඹ කීව නේද ගොරකේ බිසෝ එළියට ආවා කියලා. උඹ ඈදියා හොඳට බැලුවද? ඇත්ත කතා කරපන්. ඇයි මුසලාලි මම බොරු කියනවද? බිසෝ මහදියා හොඳට බැලුවා. ඇයි? බිසෝ පලන්දගෙන හිටියද රත්තරම් මාල වලලු අරුංගල් මුදුහෙම. රත්තරම් බඩු જાති උඹ දන්නවනේ. මං හිතන්නේ රත්තරම් මාල පුටක් නම් කරේ දාගෙන හිටියා මතකයි. දෙදේ හරි. බිසෝ කෙල්ල කවදාවත් රත්තරම් මාල දාගෙන හිටියේ නෑ. කී කිරින්දියාට වැලක් තමයි බෙල්ලේ බැඳගෙන හිටියේ. එතකොට මේ නාමල්ගේ අත්වල තිබ්බද රත්තරන් මුද්දක් හරි රත්තරන් ඔරලෝසු පටියක් හරි. ඒව නම් මන් දැක්කේ නෑ. බොරු කියන්නේ මොකටද? හරි. එතකොට ගොරගේ කීව නේද ලොකු මණිකේයි අර සුදු සාරියක් පටලවගෙන ඉන්න ගුරුවරී ගේට්ටුවෙන් ඇතුළට ගියයි කිය. ඈ ඒ දෙන්න රත්තරන් මාලවල් උදාගෙන හිටියද? ඒකනම් මට නිච්චයක් නැහැ. ඇයි මුදලාලි රත්තරන් ආභරණ ගැන මහන්නේ? ඇයි ගොරකේ උඹත් මහන්සි වුණා නේද අර නිදානේ හාරන්ට ඈ නමුත් ඒ නිදානේ අපට කලින් නාමෙලා හාරගෙනයි කියලයි මට දැන් හිතෙන්නේ ඇයි බං මේ නිදානේ තියෙන්න ඇතිනේ රත්තරන් ආකරයක් බාගදා එවෙන් වෙන්න ඇති බිසෝට මාලයක් හදවලා දෙන්නත් මොකද උඹ කියන්නේ ඒක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. මම නම් හිතන්නේ ඔය කියන රත්තරන් ඇත්රූපේ නාමල් හාරගත්තා නම් මිනිහා මේ පැලස්සේ බටකකායේ ඉදීද? මෙහි ඉන්නේ බිසෝ හින්දානේ. බිසෝ කැමති නෑ අම්මා දාලා දුම්බරට යන්න. එක්කෝ නාමෙලා නිදානේ හාරගෙන මේ යායට ගෙනෙන තවලංගොම් පිට පටවල පන්නගත්තා. නැතිනම් වෙදරාලත් එක්ක ඒව කොහේ හරි හැංගුවා. දැන් අපි මේ කොහෙද යන්නේ මුදලාලි? අපි යන්නේ වෙදරාළගේ වෙදරාළාමික ගේ පළාතටම අය යන්නේ නෑනේ නාමෙල් ඉන්න කාලේ. ඒ කියන්නේ උඹ නාමෙල්ට බයයි ඈ? නෑ නෑ නාමෙල්ට නෙවෙයි. බය විදරාලාමිටයි ලොකුමැණිකටයි බිසෝටයි පුළුවන් ආරච්චිලට කියලා මාව පොලිසියේ ලකප් එකට රිංගවන්න. නාමෙල්ට බැන්නයි කියලා. ඒයි උඹ කැමති නැද්ද ඒ රත්තරන් නිදාණයෙන් කොටහකින් කොටහක් මට හොයාගන්න පුළුවන් වුණොත්? හ්ම් ඒකෙන් 1000න් කොටහක් බොට ලැබෙනවට උඹ කැමති නැද්ද? ඈ? ඒත් මගේ නාමරේ කැමති නෑ ඔය රත්තරන් මාළවලු දාගන්න. එයා කැමති අර යායට එන මඩිබඩු විකුණන තොරම්බෝල් කාර්යාගේ වලලු වලට. <laughs> මිනියෝ මේ රත්තරන් කියන්නේ ඒ ප්ලාස්ටික් කෙව්වට නෙමෙයි. රත්තරන් වල අගේ කොච්චරද? හරි. උඹට ඒ රත්තරන් එපා නම් මන් දෙන්නම් රුපියල් කාසි ගොඩක්. සල්ලිත් එපාද? සල්ලි නම් එපා කියන්නේ නෑ. ඒත් මුදලාලි මාව බිල්ලට දීලා නම් ඒ සල්ලි බං බෝ බිල්ලට දෙන්නේ. අරත් අරත් කොයි බහිරවයද ඔය කෙට්ටු කෙහිටු ඇටකිට බිල්ලට ගන්න යකක් ඈ බයෙන් තපා ගොරකේ මං උඹව බිල්ලට දීලා නිදාන ගන්න නෙමෙයි යන්නේ එහෙනම් වෙන මොනවා කරන්නද කියලා මට ටිකක් කියන්න බුදලාලි මහත්තයෝ මේ අහපන් ගොරකේ හැබැයි මේක ලොකු රහසක් ඔබට පුළුවන් ද රහසක් කාටත් එලිදරව් නොකර රැක ගන්න. <laughs> ඇයි පැරි මගේ ගතමනාව යහමෙන් ලැබෙනව නම් කියන්ට කියන්ට ඒ රහස මට සැකයි ගොලකේ. උඹ hina වුණ එක මට ඇල්ලුවේ නෑ. දිවුරපන්. දිවුරපන් මේ රහස මේ ලෝකේ පණ තියෙන කිසිම මිනිස්සෙකුටවත් උඹේ නාඹරීටවත් කියන්නේ නෑ කියලා. ආන් අර ලකේගල මුදුනේ වැඩ ඉන්නා වූ මහදෙයියම්පල් මං කාටවත් කියන්නේ නැහැ. බොහොම හොඳයි. හැබැයි පුතෝ උඹ වැරදිලා හරි නාඹරීටවත් කිව්වොත් ඒ රහස ඒකයි ආපකඩේ අම්මන්ඩිට. ඊට පස්සේ ඒ අම්මන්නේ තමයි රහස එලි කරන පත්තරේ. හරි හරි. මං නාඹරීටවත් කියන්නේ නැහැ. මොකක්ද රහස? හ්ම්. හ්ම්. දැන් බහැපන් කාරකෙන් ගොරකේ. මේක අර වෙදරාලහාමිගේ හේන නේද? ඇයි අපි මේ පාළු හේනට ආවේ? මේ පාළු හේනේ අපි දැන් ඉන්නේ දරාණ්ඩ කොනේ. දරාණ්ඩ කීවේ? දරාණ්ඩ කියන්නේ ඉහළ කොනට. දැන් මේ තියෙන්නේ වෙදරාලගේ හේනේ උඩහා තියෙන පැලයි අට්ටාලයයි. මේකේ තමයි විදරාලහමේ නිමාඩු පාඩුවේ ඇවිදලා ඇවිත් හාන්සි වෙලා ඉන්නේ. අන්නහත්. අන්නහත්. දැන් බලපං මේ පැලට පහලෙන් තියෙන කමත දිහා. ඔව් ඒ කමත පේනවා. ඒක වටේට පිදුරු ගොඩවල් තියෙනවා. අන්නහත්. දැන් බොට පේනවාද ඒ පිදුරු ගොඩවල් වලට පහලින් මොනවද තියෙන්නේ කියලා? මෙලෝඩියක් නෑ පස් ගොඩක් කරෙන්ට්. අන්න හරි. හොඳට බලහන් මේ පස් ගොඩ දිහා. හ්ම් බැලුවද? දුටුවද? ගණින් කාර්කයේ තියෙන උදැල්ල අලවංගුව වට්ටි අතට ඒ මොකටද? පස් ගොඩක මොන කැකිරි ගෙඩියක්වත් නැහැ පේන්න. ඒක නිකන් වලක් කපාපු එකේ හාරපු පස් ගොඩක් විතරයි. හරි. ඉතුරු හරිය මන් දැන් උඹට කියන්නේ හැබැයි ගොල්ලෝ උඹල ලකේ ගලේ මුදුනේ වැඩ කරන මහදෙයයන්ට දිවුරාලයි ආවේ මේ රහස ගෑනිටවත් කියන්නේ නැහැ කියලා. හරිද? මං අහන්නේ මොකක්ද මේකේ රහස කියලායි. ඒක මට තෝරලා කියන්න බැරි නම් මං යනවා. මට ඕන නැහැ බුදුරාලගේ සල්ලි. මං යන්නම්. මේ ගොරකේ ඉක්මන් කොටයි ගොරකේ. කොට උනත් වික්ුණත් මට කමක් නැහැ. අර පස්කොට පෙන්නන්ට මාව ගෙනාවේ ඇයි කියලා කියන්න බැරි නම් ඕම් මං ගියා. නැවතියන් ගොර කපාල. ඔබ මට රුපියල් කී දහහක් ණයද? ඈ උඹ මං කියන දේ කරනවද? නැතිනම් ඔය රිංගලා ඉන්න පැල්පත දාලා ගෑනිත් එක පාරට බහිනවද? බොට අහුනවද කරකේ? බුදුහම්මෝ මම මේ මොන පායටද වැටෙන්න යන්නේ? ඕන කෙහෙල් වලක් ඇත්තේ. මට බෑ මේ මිනිහාගේ ණයගේ බල නිදහස් වෙන්න නම්. බොඩ තේරෙනවද කරගේ? හ්ම්. ගණින් මේ ආවුද අතට? එහෙමයි මුදලාලි. <laughs> <laughs> අන්න එහෙම ඉන්ටපාය. දැන් මං කියන්නම් අර වලක් කපල පස් ගොඩ දාලා තියෙන්නේ ඇයි කියලා. වීපාගෙන ගමත ලොකෝ කරන්ටනේ නෑ නෑ නෑ. ඔතන ඔය වල හාරන්ට ඇත්තේ වෙන කිසිම දෙයකට නෙවෙයි. අර නිදානේ තිබ්බ රත්තරන් ඇත් රූපේ කොනක් හරි ඔතන වල දාන්නයි. මං ඔය පස්කොඩ දැක්කේ අද උදේ. ඉතින් ඉතින් ඒ පස්කන්ද හාරන්නද මට කියන්නේ? උඹ හාරන්නේ හතර මහා නිදානයක් බොල. හරිද? ගණින් කාර්කේ තියෙන උදළුයි පස් පුරවන ලොකු වට්ටි. හ්ම්. පටන් ගනින්. ඇයි හත් දෙයනේ? මම මේ පස්ගොඩ අහක් කරලා වලහාරනකොට විදරහලාමි දැක්කොත් මාව පොලිසියට අල්ලා දෙයි. එතකොට මටයි නාමරිටයි මොකද වෙන්නේ? උඹ ඒ කිසි දෙයකට බය වෙන්න එපා. මං වෙදරාලහාමි මේ කාර්කේම එක් යනවා. මං බඳින්ට ඉන්න සුදු මණිකගේ අසනීපේ සෝදිසි කරලා බේත් ගන්න. පැය දෙක තුනක් යයි ආපහු එන්න. ඊට කලින් අර පස්කොඩ අහක් කරලා ගනි රත්තරන් යත් රූපේ එළියට. හ්ම් පටන් ගන්න. හැබැයිටම මෙතන ඇයි මේ ලොකු වලක් කපලා? පස් කන්දක් ගොඩ ගැහුවේ. හැබැයිටම නිදානේ තිබ්බ රත්තරන් ඇතුළු මෙතනවත් වලලාද? එහෙමනම් මම මේ පස් ගොඩ ඇදලා බලනවා. ඒ හතාගේ කකුලක් හරි කනක් හරි උදැල්ලෙන් ගහලා කඩාගෙන මයි යනවා යන්න. ඊට පස්සේ කුලී වැඩ කරන්නේ නෑ මම. මමයි බොට කන්ට දෙන ස්වාමීදු. <laughs> මුරණේක මේ සත්ව වර්ගයේ හැටියක් බිසෝ. <laughs> කොහොනාම? මම හැමතැනම ඇවිද්ද හොයන්ට. කොහේ ගියාද මන් දන්නේ සී. නාමල්ගේ හිත රිදෙන්න ඇති අර ගෝරකේ කියන මිනිහා බැන්නට. ඒ මොකොත් නරක වචන කියලා හැම බැන්නාද? ඒ කිව්වා උඹ නෙවෙයි දැන් මේ පැලැස්ස ලියන්න උඹ තටු නැති පච්චියෙක් කියලා කිව්වා. ඒක නරක වචනයක්ද සීයේ? අපේ මේ සත පුංචි වුණත් බිසෝ පලාත් වලින් පලාත් වලට භාවිතා කරන පංගුවක් වචන වෙනස්. බලාගෙන ගියාම මේ වචන නරකේවාම නෙවෙයි. <laughs> නමුත් ඉතින් නරක අදහසකින් ඕනම වචනයකින් කාට හරි පාරක් එල්ල කරන්න මේ සමහර ගැමියෝ ඒව නොනිසි විදිහට කියනවා ඒකයි ඔය. නාමල් ඒක බැනුමක් ඇටියට හිතන්ට ඇති. හ්ම්. එහෙම කියන්ට ඇත්තේ ඔය තතු නැති කතාව. ඉගෙලෙන්ට පියාතු නැතුව වැටිලා ඉන්න කුරුල්ලෙකුටයි මං හිතන්නේ. එහෙම බාල්දු කරන්ට වටින්නේ නෑ නිසීයේ. හ්ම්. නාමල් මේ ගමට කොච්චර ලොකු වැඩ කරපු කෙනෙක්ද? නැත්තා. ඒ බැනපු මිනිහටම කොච්චර උදව් කරලා තියෙනවද? <laughs> විසෝ හුළු එළියක් ඇවිලෙන තාක් කල් ඒ හුළුවත් උසගෙන ඒකේ එළියෙන් ඇවිදින්න මිනිස්සුන් ඒ එළිය නිවුනම මොකද කරන්නේ හ්ම් හුළුවත් නැත්තම් ඒ පන්දම විසි කරලා දානවා ආනේ වාගේ කොච්චර උදව් කළා සමහර උදවිය ඒ උදව් ගන්නට බැරි වුණාම ඒ මිනිස්සයා හරි සතා හරි අහක දානවා මං හිතන්නේ ගොරකේ කියන මිනිහා එදා ආවේ නාඹරීට බෙහෙත් ගන්නට නෙවෙයි සී. හ්ම්. නාමෙල්ට බැනලා එයාට ගහන්න ආවද දන්නෙත් නෑ. අනුමානයක් නෑ මන් නැති වෙලාවේ මේ ගෙදෙට්ට කවුරු හරි ආද්‍යාව එවන්ට ඇති. නොහොබිනා වචන කිය නාමෙල්ව පටලවා ගන්න. හ්ම්. නාමෙලෙති මුලේ ඉඳලාම බොම ඉවසන කල්පනා කරලා වැඩ කරන කෙනෙක් හඳා <laughs> එදා ඒක ඒයින් කෙලවර වුණා සීයා හිතන්නේ නාමෙල් ආපහු ඒ කියලාද ටිකක් ඇවිදලා එනවයි කියලායි කීවේ ඈ මං ඇවිදලා ඒවි <laughs> ඇවිදින එක හොඳ ව්‍යායාමයක් කොයි තින්දන් පැය කීයක් වුණාද තාම නෑනේ නාමල් හේන් කුඹුරු දිහාට ගියාම අර ඈතින් පේන වන సౌందර්යයෙන් මත් වෙලා ඒක දිහා බලා ඉන්නවා මම දැකලා තියෙනවා ඕනතරම් මං යන්නද සීයේ නාමල් හොයන්ට මේ මේ හරියටම ගියේ කොහටද කියලා කියන්න දන්නේ නැතුව බිසෝ කොහොමද නාමල් හොයන්ට යන්නේ හ්ම් එහෙමනම් මං කොහොමද නාමල් හොයාගන්නේ හ්ම් මේ බලා ඉන්නේ බේත් ගන්න ලෙඩෙක් අද එනවයි කිව්වා හන්දා. නාවොත් අපි යන් ඇවිදගෙන නාමෙල්ව හොයන්න. හොඳයි සී. නාමෙල් එදා කීවා. එයාට දැන් මෙහි ජීවත් වෙන එක හරිම අවදානම් කියලා. ඒකයි මට බය හිතෙන්නේ සී. එක අතකට බිසෝ අපි කවුරුත් ගත කරන්නේ අවදානම් ජීවිත තමයි. එසේරම අපි ඉවසා දරා ගන්න ඕන. <laughs> ඉවසන්න ඕන. ඉවසන්න. <laughs> සීයට බැරිද? එයා දෙන්න තින්න ලෙඩාව අමතක කරලා නාමෙල් හොයන්ට යන්න. හ්ම්. අනේ සී අපි අංකෝ නාමෙල් හොයන්ට. <laughs> ආන්න ඕකයි බිසෝ මං කිව්වේ ඉවසන්න කියලා. හ්ම්. ආ කවුද අර ගේට්ටුව උදින් බලන්නේ? හ්ම්. නාමල් ඔයා කොහෙද ගියේ? මං කොච්චර බය වුණාද ඔයාට මොකද වුනේ කියලා. <laughs> දැන් හරිනේ බිසෝ ඈ දැන් හරිනේ. හ්ම් ඕන් එහෙනම් මං යන්නවා අර සරුපේ දෂ්ට කරලා මැරිච්ච පැටියාගේ මව් එළදෙන දිගේලි කරන්න. ආසී අර ලෙඩාවොත් මොනවද කියන්නේ? ආ ආවොත් මම එනකල් ඉන්න කියන්න බිසෝ. ආ හොඳයි සී. ආ ආ ආ මේ ඔන්න කීවා. තනියෙන් කොහෙවත් යන්න එපා. තේරුණාද? <laughs> තේරුණා තේරුණා. ඒ තනියම නොගින් වෙන කවුරු එකද මං යන්නේ? ඈ? මා එක. ඇයි ඔළුව හොල්ලන්නේ? මේ ඔයා මෙහෙ ඉන්න කල්ම මං එනවා. හරිද? හරි හරි හරි. මං රක්ෂාවට ගියොත් කොහොමද? ඔයා එනවද මගේ තනියට? හ්ම්? මුවන් පැලැස්සේ වෙන රස්සාවකට යන්නේ? අපි දෙන්නගේ හතුරු ඉන්නේ මෙහි. අනිත් දිහාවල් වල නෙවෙයිනේ. තේරුණාද? ඔහොම ඉඳ මම ඔයාලට බොන්න මුකුත් හදාගෙන එනකල් යන්නේම නැවන්න මට නොකිය ආයෙත්. හ්ම්. ඉතින් මං කොහොමද මේ කෙල්ලව මෙහෙ දාලා ගමට යන්නේ? බිසෝ අරන් ගමට යන්න මං දහස් වාරයක් කැමතියි. ඒ බිසෝ කැමති නෑ අම්මලා දාලා යන්න. ඒ අම්මා කැමති නෑ ආරච්චි මහත්තයා දාලා යන්න. ආ මේ මං හොඳ පැණි දොඩම් වීදුරුවක් ඇදුවා. සේරම බොන්ට දැන් අපිට මෙහි එලකිරි නෑනේ. සීයා හරියට කනගාටු වුණා. ඒ කිරියල දෙනගේ පැටිය සර්පෙක් කාලා මැරුණයි කියලා. අද තමයි ওই ටිකක්වත් අපිට කතා කරන්නේ. ඒ පැටියා මැරුණත් පෙළ දෙනකින් කිරි දෝවා ගන්න පුළුවන් නේද? නෑ නෑ. සීයා කියන්නේ පැටිය නැති දුකට ආංගිරි ගාන එළදෙනෙකුගේ කිරි කොහොමද බොන්නේ කියලා. මොකද්ද මේ ආංගිරි ගානවා කියන්නේ මොකන්ද? එළදෙන අඬනවා පැටියට ඇවිත් කිරි උරන්ට කියලා. ඒ ඇඳීමට තමයි මේ මිනිස්සු ආංගිරි ගානවා කියන්නේ. මටත් ඇඬෙනවානේ. මං අද උදේ ඒ වහු පෙට්ටිය වලදාපු තැන පහු කරගෙනයි ඇවිද්දේ. ඒත් මං ඌ වල්ලපු තැන පස්ගොඩ උඩ රතු වදමල් කෙනෙක්ටත් තියලා යාවේ. සීයා ගියාම දකීවි ඒ රතු වදමල් කෙනෙක්ට. අනේ ඌ මගේ මූණත් ලෙව කෑවා. උඩ පැන පැන දිව්වා. එහෙම සතෙක් සර්පෙක් දෂ්ට කළ මැරුණම මව් වෙලදෙනට කොච්චර දුක හිතෙන්ට ඇද්ද? ආ අන්න මුදියන් සෑරි. වහන්ට වහන්ට ඔය දොර යයන් ගේතුඩියන් ඉක්මනට නාමේ. හරි හරි හරි මම යන්නේ. මහත් මහත් ඔය දොර. හරි හරි මම යන්නේ. වෙදරාලාමි. වෙදරාලාමි නැත්නම් ගෙදර. කවුරුහරි ඉන්න කෙනෙක් මේ ගේට්ටු අරිනවා. මම මේ ආවේ මගේ සුදු මැණිකට හදිස්සියෙම ලොකු ලෙඩක් ඇතිලා. වෙදරාලාමි මේකකින් ආව පෙන්නන්ට. ඕ කවුරුත් නැත්ද? හ්ම් කොහෙ මක බැලුවද වෙදරාලා? බෑ බෑ බෑ. මං වෙතරාල පිටමං කරන එක අමතක කරලා දැන් අර ගොරකයාට පාර දීපු වැඩේ බලන්න යනවා. එයි ගොරකේ ගොරකේ ඌ පේන පලාතක නෑනේ පස්කුඩ නම් නහක් කරලා වගේ පේනවා වලත්හාල්ලා වගේ වැරදිලා වර්ණිදානි උතන වලදාලා තිප්පනම් ගොරකේ ඒක දකින්ට ඇති කෝ එක නෑනේ පේන්ට රත්තරන් ඇතුූපේ පොඩි එකක් නම් ඌ ඒක අරන් පනින්ට ඇති මට වෙන්නේ ওই වගේ නරක දේවල්මයි. දැන් පස් ගොඩහක් කරපු දෙල්ලයි පටපතුරු වට්ටියයි කෝණියයි අලවංගුවයි සේරම තියෙනවා. ඒත් කොර කෑනේ. අනුමානයක් නෑ උනිදානෙට විත්තා. ගොරකේ ගොරකේ කොහෙද උඹ ඉන්නේ? උඹට තිබහනම් මං ගෙනාව ඔරෙන්ජම් බාරලි. බීර පටන් ගනි ඉතුරු ටිකක් කරලා නිදානේ කොටද ගන්නට. උඹ එතන හාරනකොට වැරදිලාවත් උදල්ල වැදුනද? රත්තරන් හැප්පුවෙද? ආ? කතා කරානු. කතා කරාන් ඔය ඉන්න දැනකින් වරකේ. ආ. ඔය ඉන්නේ වරේ වරේ වරේ. මට උඟා කමාරුයි ඒ පස්කොඩ අරන් දාලායි වලහාරලයි. වැරදිලාවත් රත්තරන් යත්‍රූපෙට වැදුනද උදුළු පාරක් එහෙම ඈ? බහින්ට ඒ පස්කොඩ ගාවට මුදලාලි බහින්ට ඔව් ඔව් මම මම මම මේ බහිනවා මම කියන්නේ මොකද්ද මේ පිම්බිලා පේන්නේ තව ටිකක් තව ටිකක් ලං වෙලා බලන්න ඒ රත්තරන් නිදාන ගියා තව තව ලං වෙන්න ඔව් මම මේ ලං වෙලා බලන මොකද්ද ඒ දුර්ගන්ධය ඔය නිදන් කරලා තියෙන රත්තරන් ඇතුපි තමයි බලන්නකෝ තව ටිකක් ලං වෙලා ඔය ඔය පස්සහක් කරලා බලන්න රත්තරන් නිදානේ දිහා බලන්න පස්සහක් කරලා අයියෝ සාකි මැරිච්ච වහු පැටියෙක් අද මුවන් පැලස්සේ රංගපෑම් කමල් දේශප්‍රිය රත්නාලාල්නි ජයකොඩි විජේසිරි බෝපගේ උලපනේ ගුණසේකර සහ රෝහණ සිරිවර්ධන නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල් කලාසූරී මුදල් නායක සෝමරත්නයන් ලියන මුවන් පැලස නිෂ්පාදනය නන්දා ජයමාන